I Thank you.

and yet they

इसलिए मुझसे डरा नहीं माना लेकिन मुझे मुझसे डरा नहीं माना मेरा जीवन सुधार कर ये ट्रेनिंग करके निकलना एक सफल प्रतिशत मन के लिए कहा कराती है एक सफल प्रतिशत मन के लिए कहा कराती है इसलिए ट्रेनिंग करके निकलना हमारे मूल समाज के अंदर

Thank you. මනස දැනගන්න. ඒ මනස තියෙනවා කියන්නේ මේ මනස තුළ සම්පූර්ණ සම්පූර්ණ කියන කියන ඒක තමයි

Gracias. it's

සාමාන්‍ය උපකරණ ප්‍රකාරයේ තියෙන ලෝකයේ සංකේතයේ මතන් පාරාපුරුදී සම්බන්ධයෙන් මොනවාද කියන එක ප්‍රකාශ ඒ උපකරණ ප්‍රකාරයේ තියෙන ලෝකයේ මේ විදිහට විදිහට ජීවත් වෙනවා ඒ විදිහට අපේ ජීවිත සම්බන්ධයෙන් සුරදී ජීවිතය නමුත් delle popolazioni relative al patria. E perché praticamente erano attraversa potevano vivere per la relativa e vita da me non ha potuto percepire. Quindi anche se ne è una anche molto che chiede di essere tutto il tempo trattato da occupare la realtà e non è vero. Però non si trova la realtà මේ ඉන්ද්‍රියින්ද අනුගත තුමාට අපිට Thank you. activity ඒ නිසා බුදුසසුනේ උඹලන්ට උඹලන්ට ඒක තමයි මුඛ්‍ය හේතුව. දේශනා කරන්න තියෙනවා. එතකොට පින්වත්නි මේ සිිතේ සිිතේ විවරණ කියන සම්බන්ධය තමයි සිතාකරන මොහොතේම සිිතේ විස්තර කරනවා. සිිතේ විස්තර සිත පහකට සම්බන්ධ කරන සිිතේ විස්තර සිත දැකීම මොහොතේම සිිතේ විස්තර කියන මේ මොහොතේ

සමාන කියන උදාහරණයක් ගත්තාම සමාන කියන එක මොකද කියලා කියනවා. සමාන කියන එක මොකද කියලා ඊළඟට මේ පාඩක සිස්ටම් එක මොකද ඇස්ටි කරන්නේ ඇස්ටි කරන්නේ කරන කරන ඉතින් ඒක තමයි ධර්මවත් කරන්නේ

நாராயணா சிந்தனை Thank you.

කියලා මේක තේරුවා. අර පැත්තෙන් ඔකේ කියන එක කියලා මොකක්ද? එහෙනම් සිතින්ම මේ ලෝකයේ කියන පරදේ. ඒ සිතින් මොකක්ද ලෝකයේ අවතින දුක වටන. එහෙනම් ඉපස්සේ අනුකම්පාව ලෝකයේ කියන එක දුක කියන එක කියලා ඒක ලෝකයේ කරා. ඒක තමයි

ඒ සතරතාවයට කියනවා අපි මොකක්ද කියන්නේ? ඒක ඒක සම්බන්ධ ඒ ධර්ම සම්බන්ධයට මොකක්ද කියන්නේ? ඒක මොකක්ද කියන්නේ? ඒක කොහොමද කරන්නේ? ඒක කොහොමද කියන්නේ? ඒක කොහොමද කියන්නේ?

Thank you. කාර්යයක් කියලා බලන්නේ සාපේක්ෂයෙන් බලමින් කරන කරමින් විස්තර කරමින් ඒක සිද්ධ වෙන

ಸಂಬಂಧದಲ್ಲಿ Okay සමාන ඇලීම සමාන ඇලීම කියන සමානතාවය Amen. kullanımlarını halk eğitmenleri hazırlayın onlarla hazırlıklar üzerine kullanılmak ettiğini. Lakin Mısır'ın tarafları, Cemil'in tarafları කියලා. අපි සමාජීයමක් කියනවා කියන්නේ ඒ කියන පරිච්ඡේදයක් කියනවා කියන්නේ කොහොමද? කියන පරිච්ඡේදය මේ සමාජීයතාවය දුක මත පවතින මේ පොදේ පොදේ ජීවිතයේ ලැබෙන ඒ දුක විනාශ කරනවා. ඒ දුක විනාශ කරනවා සාමයෙන් වැරදි මාර්ගවල දෙකලා වැරදි පිටකම් කරන්නේ කියලා වැරදි බුදු පූජාවට අනුකූලව මනුස්ස මොකක්වත් ජීවිතේ දෙනවා නිසා මේ භවයෙන් මුදෙන් මාර්ගයක් කරලා ඒක පැත්තකින් තමයි අනුමත කෙනෙක් කියන මොකක්ද කරනවා ඒ

Gracias. community ජීවිතයේ තිබුණා. ඒ කියන්නේ මේකලා නිකුත් කරන සමාජයේ ජීවිතයේ තිබුණා. ඒ තමයි බෞද්ධකෙන් පොදුල බැලලා පුරාත්‍යක් කරනවා. බෞද්ධකෙන් පොදුල පුරාත්‍යක් කරනවා. මේ විදිහට සමාජ කුණිත සමාජ කරනවා. ඒ කුණිත සමාජ කරනවා කියන්නේ අපස්සම හිතන්නේ

ඒ වගේම මේ කුණික අපේ මහාන නැතිවෙන නැතිවෙන නැතිවෙන අපේ මේ මුලික හැලෙම පිටපත් මේ ඇලිම ගැටීම ගැටීම දෙක ඒ නිසා සමහරවිට මේ දෙන්නේ මිනිස්සු තමයි මිනිස්සු කියන්නේ නැත්නම්

ධර්මතාවයක් තිබුණා ඒ වගේම මේ ඉන්ද්‍රියන් පහළ කරන අවිද්‍යාවයි. ඒ ලබන ජීවිත කාලයෙන් ගන්නවා. අපේ ජීවිතය විතරේ විතරයි. අපි තුල පාස්නේ එකම සම්බන්ධතාවයක් අවිද්‍යාවක් කියන එක මුලින්ම ඒ අවිද්‍යාව අන්තරාය තමයි අපේ ජීවිතේ තුලදී. එහෙනම් අපි අන්තරාය කාරණා කියනවා. අන්තරාය

මේ ලෝකයේ ඉතිරි මේ කරපේ සමාජයක් වගේ ඒ තරතර බෞද්ධ සංස්කෘතියේ මුලස්ස සමාජයේ ජීවිතේ තුනේ අධ්‍යාත්මික ජීවිතේ තුනම ඒ කාර්යකම ඒ සම්බන්ධන කරේ අයිතුලා ආරම්භ කරනවා ආරම්භයේ කියනවා ඒ ආරම්භයේ කරපොත් නිසා තමයි සම්බන්ධ මාස තුනකට උන්වහන්සේ දේශනා කළා. සත්තුන්න පාටි, ඥානවන්ත පාටි, අඥානවන්ත පාටි, විද්‍යාවන්ත පාටි, ආනෝකෝන්ත පාටි කියන අනුමහ ඒ ආදී කියන ශ්‍රේෂ්ඨ පාටි මෙතන පහකින් බුදුරජාණන් වහන්සේ දේශනා කළා. සත්තුන්න පාටි කියන්නේ මෙතන කරන පාටි වලින් හැදෙන්නේ. සත්‍යවද, ඥානවද

සැලසීමකට පත් වෙනවා කියලා අපි ඒක ප්‍රතිපත්ති ඒක කලබලින් මුතුතේ දුකේ පාර වෙන්නේ ඒක කල විරෝධයේ කොමුලෙන් මුතුතේ පාර වෙන්නේ ඒක තමයි මුතුතේ තමයි ඉතිරේ මුතුතේ හැටිය තමයි කියනවා ඒක සාමාන්‍ය ප්‍රතිපත්තියේ මුතුතේ පාර ඒක තමයි මේ මුතුතේ මුතුතේ පාර ඒක මුතුතේ මුතුතේ පාර

මේ සම්බන්ධතාවය පිළිබඳ ආගමීය දෙමෝපියන්ට, වකිලතුන් දෙමෝපියන්ට